नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयांति बुद्धं शरणं गच्छामि द्वितीयांति धर्मं शरणं गच्छामि द्वितीयांति सङ्घं शरणं गच्छामि तृतीयांति बुद्धं शरणं गच्छामि तृतीयांति धर्मं शरणं गच्छामि तृतीयांति सङ्घं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමීත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාසීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි ඊළඟට කියන්න රැස්දෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ වෙන පරිදි විඥානයේ ඒ රූප පරිච්ඡේදයේ අවසාන කොටසේ ඉන්නේ දිව ඒ ඒ කාමාවචර රූපාවචර කියන කේවං කාම රූපා සංයේ සංඛාතේසු තීසු කාමේසු ප්‍රතිසන්දි පවත්ති වශයෙන් විවිධා රූපක් පවත්ති වේති සත්තා එහෙම කියලා ඉතිදේ ඒ කාම විසේ කියන ලද ක්‍රමයෙන් කාම ලෝක රූප ලෝක ඒ රූප ලෝකේ රූපාවචර භූමි හැර අසඤ්ඤ සත්‍යය කියන ඒ හිත නැති භූමිය. එන මේ තුන් තන්දි සංකාපේ සීසි කාමස් කාම රූප අසඤ්ඤ. එන මේ තුන් තන්දි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් දෙවගාමී රූප ප්‍රවෘත්තිය. දතේතු. අත්‍යවශ්‍ය කාමේසු හොන්ති තේදීස රූපිසු ශබ්ද රසේවා පඤ්ඤේනං ආර්ථේ නප්ති කිච්චති ඒකාතාවක් වෙනවා අත්ථීසති කාමීස් කාම භූමියේ රූප සියල්ල විසියාකේ ඒ ඒ රූප සියල්ල නෑ අරගෙන ඉන්නේ මේ පතවියාදි ධාතු හතර ඒ කියන්නේ මහා භූත හතර උපාදා රූප 24ක් කියන ඒ 24 අත්ථීසති කාමීස් on the basis the root is රූප ලෝකයේදී විසිතුණයි ඒ විසිතුණාවේ ධාම ජීවහා කාය ඉතිභාව කුම්භාව කියන ඒ පහ හැර සත්‍ය රසේවා කල්වින අසං සත්වේහි දාහතයි විදාහකයි කියේ එහි සප්පුසෝත ධාන සප්පුසෝත කියලේවත් ඒ ධාන ජීවාකාය එහි ලැබෙන්නේ මොනවාද ජීවිත නවකයේ කියන ජීවිත නවකය ඔව් පඨවි ආපෝ තේජෝ වායෝ වන්නදන්ද රසෝජා ජීවිත ඊළඟට ප්‍රවෘත්තිකාමී කර්මජ රූප වලින් ලැබෙන්නේ ඒ බාහම පමණයි. ප්‍රතිසංවේදී පිට සිටිය දක්වා. ඒ නවය පමණයි. චිත්තජ ආහාරදී කියන ඒවා ලැබෙන්නේ චිත්තජ නැහැ. සිත නැති බැරි ආහාරජ රූප ලැබෙන්නේ නැහැ. විතරක්ම ලෝකවල ආහාර ලැබෙන්නේ නැති බැරි. ඊළඟට ප්‍රතිගෙන උත්තුජ රූප. උත්තුජ රූප වලින් මොනවද ලැබෙනවා කියන්නේ? ශබ්ද වර්ධිත ශබ්ද වර්ධිත උද්ද රූප ලැබෙනවා කියන්නේ. ඒකෝට ශබ්ද වර්ධිත කියලා ගත්තේ පටවියාද සුද්ධාස්ත ඒකයි කියන්නේ 17 ඒ ආර්ථේ නැති ඒක හොඳට තේරුම් ගත යුතු කරුණා ඒ මොකද සමහර දෙනෙක් කියනවා අරූප ලෝකේ සියලු රූප තිබෙනවා. අරූපේ නැත්තේ කිංකිති. ඒ අවධාරණය කියන්නේ අරූප භූමියේ කිසිදු රූපයක් නැත. රූප කිසිවක් ලැබෙන්නේ ආරූපේ නැත්තේ කිංකිති. සත්‍යෝ විකාරෝ ජරතා මරණං චෝපපත්තියං නලබන්ති පරස්සේ දුනති කිති නලබ්බති ඒකේ ඒ නොලැබෙන ඒවා උත්පත්තිය ප්‍රතිසම්පීති නොලැබෙන ඒවා. මොකද? හරි ජීවිත නවකයක් ජීවිත නවකයක් ලෞතා මුදිතා කම්මඤ්ඤුතා කියන තුනයි අනිත්‍ය තමයි අර උපචය සංතති ජරතා අනිත්‍යතා හරි ඒ දුක ලෞතා මුදිතා කම්මඤ්ඤුතා කියන රූප තුන ශබ්දයේ හැර ඉතගේ සුද්ධාස්තකයේ වෙනම ගත්තේ නැහැ සුද්ධාස්තකයේ වෙනම ගත්තේ නැත්තේ අෂ්ටකයක් කලින් අරන් තියෙනවනේ අර රූප නවයේ ගන්නකොට නවය ගන්නකොට වෙනම දැක්කනේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත. එතන නවයයි ලෞකා මුදිතා මුදිතා කම්මඤ්ඤතා කියන තුනයි 12යි ඊළඟට උපචේ සංකෘති ජරතා අනිච්චතා කියනකොට 16යි නෑ අනික ආකාශ. ආකාශ ධාතුව. ආකාශ ධාතුව. ඒ ආකාශ ධාතුව රූප කලාකරෙන් කිරීමට ගන්න රූපයක් එතන ආකාශයක් අරගෙන ආකාශ අත්ථීසති සබ්බෝ විකාරෝ දරසා මරණං සෝප පත්‍යං නලබ්බන්ති පවත්තේති නකින්චිති නලබ්බති සබ්බෝ විකාරෝ දරසා සබ්බයා විකාර රූප විකාර රූපයේ කියන විට විකාර රූප පහක් ගන්නවා. සාමාන්‍ය විකාර රූපයේ කියන විට තුනයි අරගෙන ඉන්නේ. ඒ තුන තමයි ලෞතා මුදිතා කම්මන. ඊට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙකක් එකතු කොට විකාර රූප පහක් ගන්නවා. සබ්බෝ විකාරෝ ජරතා ජරතා රූපය. මරණං ශෝකපත්‍ය ශබ්දයේ විකාර රූප පහද ජරතාවද මරණ ජීවේ ඒ අනිත්‍යතාවද කියන මේවා උත්පත්ති කාලයේ නොලැබේ. ඉතින් ශබ්ද ආදී විකාර රූප පහ. ජරතා රූපය අනිත් එක අනිත්‍යතාව. අනිත්‍යතා රූපය කියන මේවා උත්පත්ති කාලයේ නොලැබේ. උත්පත්ති කාලය කියන්නේ පහළම ප්‍රතිසම්පී නොලැබේ. නලක්ඛන්ති පවත්තේති නොදීචිතේන ලබ්ධති ඒ ප්‍රවෘත්ති කාලයේදී ඒ කියන ලද රූප අතුරෙන් කිසිවක් නොලැබේයි නොකියනු ලැබේ කිසිවක් නොලැබේ කියලා කියන්නේ නැත Thank you. මේ රූප පිළිබඳ කතාව අවසන් වෙනවා. ඊළඟට නිර්වාණය ගැනයි කියවෙයි කියන්නේ මේ අභර්මාර්ථ සංග්‍රහය. එය නිබ්බානං පද ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාත්තං මද්දඵලාන මාලම්බර භූතං වානසංඛාතාය සම්හාය නිකංකත්තා නිබ්බානස්ති පෞච්චති යන්නේ ඒ පාඨයෙන් දක්වනවා. එය නිවන පිළිබඳව වෙන ඉතාම කෙටි ඒ පණිවිඩීමක් විස්තර ඒ කියන්නේ ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිවාස නිවාණය ලෝකෝත්තර ධර්මය ලෝකෝත්තරේ කියන්නේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේ විතරයි ඒ ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිවාණය චතුමත් ඥානීය සත්‍යකාතක සතර මාර්ග ඥානීය ප්‍රත්‍යක්ෂ කෙරේ දැන් මේ ප්‍රත්‍යක්ෂ කිරීම වෙන කිසිවකින් කළ හැක්කක් නෙවෙයි. වෙන කිසි සුඛකින් කළ හැක්කක් නෙවෙයි. ඇතැම් විටක නිර්වාණය පිළිබඳ අනුමානයෙන් කලකා ගන්නට පුළුවන් අනුමාන ඥානය ඇති කර ගන්නට පුළුවන්. ඒකේ ප්‍රත්‍යක්ෂය නෙවෙයි. ප්‍රත්‍යක්ෂය නම් ඒ ලෝකෝත්තර සිතකින්ම කියන්නේ ලෝකෝත්තර සිතෙහි ඇතිවන්නා වූ නුවණයි ඒ ප්‍රත්‍යක්ෂය කරන්නේ. ඒ මාර්ග ඥානේන සතු ඒකයි චතුමද්ද ඥානේන සච්චිකාකප්ප මද්ද පලාන මාලම්බන දූත මාර්ග ඵල සිත්වලට අරමුණු වන්නා වූ වාන් සංකාපාය සංහාය ඉක්කන්තස්සා වාන්යයි කියනු ලබන কৃষ্ণාවෙන් නික්මුණු බැරි কৃষ্ণාවෙන් නික්මුණු බැරි කියන්නේ કૃષ્ણાවේ વિષય ඉක්මවා පවත්නා බැරි නැත්නම් કૃષ્ණාවෙන් අල්ලාගත නොහින බැරි કૃષ્ණාව ඉක්මවන බැරි වාන සංඛාතාය සංඛාය විකන්තත විදානං පෞච්චිත නිර්වාණයයි කියුලද ඒක සාකච්ඡා කළ යුතු කරුණක්. ජීවනය කියන්නේ නිවන සාකච්ඡා කිරීම උත්තරම් ඒවා. ඒ සාකච්ඡා මගින්ම ස්වභාවය අල්ලා ගන්න පුළුවන් කරුණක්. ඒ නිවන ඒ දෙයතම එනවානේ විපාක කියන එකයි නිබ්බාන කියන්නේ නිබ්බාන සංඛාතාය සංහාය නිග්ගන්තත්තා නිබ්බාන ඒ තමයි නිබ්බාන කියන වචනය පිළිබඳව නිර්වචනය වාණයේ කියනු ලබන তৃෂ්ණාවෙන් නික්මුණු බැරි ඉතින් එතන නික්මුණු බැරි කියන එක තේරුම් ගන්නකොට දැන් මේ ලෝකයේ සිටින හැම දෙයක්ම තෘෂ්ණාවේ විෂය ඉක්ම වූ ඒවාද ඒ කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාවෙන් අරමුණු කළ හැකි බව නැති ඒවාද තෘෂ්ණාවෙන් ඒ හැම එකක්ම අරමුණු කරන්නට පුළුවන් ලෝකෙහි ඉඳන සියල්ල නිවන එහෙම සංහාවෙන් අරමුණු කළ හැකි ධර්මයක් නෙවේ ඒ නිසා තමයි සංහාවෙන් ප්‍රාර්ථනා කළ හැකි බවක්ද නිවනෙහි නැති කියන්නේ. නිවන විශ්නා ප්‍රාර්ථනාවන්ට අසුවන්නේ නැහැ. ඒ නිර්වාණය සංහාවේ විශේෂ ඉක්මවා පවතිනයි ජීවේ কৃষ্ণාවෙන් අල්ලා ගන්න මොනවද පංච පංචස්කන්ධේ වඩාත්ම හොඳින් කියනවා නම් හරියට කියනවා නම් පංච උපාදාන ස්කන්ධ. ඒ උපාදානයන්ට අරමුණු වන්නා වූ ස්කන්ධ පසයි නිවනේ නිර්මේ কৃষ্ণාවේ අරමුණවත්. ඒ কৃষ্ণාවෙන් কৃষ্ণාවෙන් අරමුණු කළ නොහෙන නිවන හැර තවත් ධර්ම හතර අටක් තියෙනවා. ඒ අට අපි නිවන අරමුණු කරමින් උපදනා ධර්මාත. ඒ තමා මග්ග පලාන මාලම්බන භූතං කියන එකෙන් ගැටේ. මාර්ග ඵල සිත් වලින් නිවන අරමුණු කරනවා කියන්නේ මාර්ග ඵල සිත් වලින් අරමුණු කරන්නා වූ කියන එකයි නැත්නම් මාර්ග ඵල සිත් වලට අරමුණු වන්නා වූ මග්ග පලාන මාලම්බන භූතං. අනේ මාර්ග ඵල සිත් කෘෂ්ණාවෙන් අරමුණු කරන්නට බැහැ. තෘෂ්ණාව පමණක් නෙවෙයි ඒ කිසිදු ක්ලේශ ධර්මයකට අරමුණු වන්නේ නැහැ ලෝකෝත්තර ධර්ම. එබැවිනුයි අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ ආරම්භන සංග්‍රහයේ ඉගෙන ගනිද්දී දැනගත්තා ඒ අකුසල ධර්ම නැත්නම් අකුසල් දොළොස් ආ ඥාන විප්‍රයුක්ත කාමා වචන ජවන් අත කියන ඒ සිත් විස්තරේ ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නට බැරි. අකුසල අනිච්චේව ඥාන විපයුක්ත කාමාවචර නවනානිච්චේති ලෝකෝත්තර වචිත සබ්බාරම්මන ලෝකෝත්තරය හැර අනිත් ඒවා අරමුණු කරන්නට පුළුවන්. ඒ ලෝකෝත්තරය හැර අනිත් ඒවා නම් ලෞකික ඒවා. ඒ ලෞකිකයේ කියන විදිහට කාම රූප අරූප. ඒ කාම රූප අරූප ධර්මයන් අරමුණු කළ හැකි බව හැම අකුසල ධර්මයකටම පිටනවා. නැත්නම් අකුසල් වලට ඒවා අරමුණු වෙනවා. ඒ কৃষ্ণාව මුළු ලෝක ධාතුවම බදන ධර්මයේ සම්හාවේ විෂය කාම රූප අරූප කියන ත්‍රිවිධතාවය. ඒ නිසා තමයි මේ কৃষ্ণාව කාම රාගේ රූප රාගේ අරූප රාගේ කියන එහෙම පදාරා. කාම රාග රූප රාග අරූප රාග කියන්නේ කාම භව, රූප භව, අරූප භව කියන ඒ භවත්‍රයේ භවත්‍රයම අල්ලා ගන්න භවත්‍රය භවත්‍රයම බදා ගන්න භවත්‍රයේ භවත්‍රයම මේ අරමුණු කරන ධර්මයක් ඇලෙන ධර්ම භවත්‍රයෙන් ඇලෙන ධර්මයේ සංහාව අනේ සංහාවේ විෂය යන තණ්හාවේ අරමුණු කළ හැකි බව ඉක්මවා පවත්නා ධර්මයක් නිර්වාණ ඒසයිත ලෝකුත්තරයි කියේ ඒ නිබ්බාන කියලා ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේ මේ ලෝකයේ කියන කුමකට ඒක දැනගන්න ඕනේ ස්කන්ධ පංචක සංඛාත ලෝකේ ඒ ලෝකය ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයෙන් පිටර ස්වභාවය ඉවර. එතන ලෝකයේ නෙවෙයි ඉවර තියෙන්නේ. ලෝකේ විතරයි. ඈ? ඒ තමයි ස්ථානයේ ඒ ස්ථානයක් වශයෙන් කියනවා නම් කියෙන්නේ ජීවන හැම තැනකම තියෙනවා කියලා. දෙවියන් වහන්සේලා. ඒ ඒ දෙන කියන්නේ නිවන ඕනෑ තැනක. සිටින ඕනෑ කෙනෙකුට. කියන්නේ ස්ථානයේ නෙවෙයි ප්‍රතිපදාවයි. ඉතින් ය ප්‍රතිපදාව කෙනෙක් මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ යම් තැනක සිටක. ඒ තැන සිට නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකි. ඒ ඉතින් නිවන පිළිබඳ බොහෝ කරුණු ධර්මයේ එනවා. මේ තැන්වල නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. අජාතං අභූතං අත්තං අසංකතං ආදි වශයෙන් ඒතවර ජීවත්ව සූත්‍රයේ යන විඥානං අනිදස්සනං ආදී ගාථාවේ මේ විතර අධිධර්මාර්ථ සංග්‍රහයේ මේ පාඨේ ඒ විදිහට නිර්වාණය කියනවා. තව පටිච්ච සමුප්පාදෙදී අවිද්‍යාවත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ඒ වගාරකට කියන්නේ නිවන කියන්නේ නිර්වාණ ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේදී ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්තයේ යෝ තස්කාරේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාදෝ පටිච්චසමුප්පාදෝ උත්ති අනාලයෝ ඒ විදිහටම දානවා. තව අග්ගපසාද සූත්‍රයේ යාවකා විද්දේ ධම්මා සංකතාව සංකතාව විරාගෝතේසං අග්ගමත්ථායති යදිදං මදෙන් මදලෝ විපාක දිනයෝ ආලෝ සමුද්දාසු වක්කපච්ඡේදෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එතන ඒ විදිහට පදානවා. මෙන්න මේ කොයි ආකාරයෙන් වදාරනවා ඒ තේරුම් ගත යුතුව පිළිගන්නේ. යම් කිසිවකගේ අභාව මාත්‍රය නිවනේ කියාවේ. සමහරෙකු නිවන පිළිබඳව හිතන්නේ কৃষ্ণාවේ අභාවය නිවනේ. কৃষ্ণාවේ අභාවය නිවනේ. ඒ අර සම්මත්තයෝ නිබ්බානං කියන එක වෙන ඒක ඒ විදිහේ අර්ථයක් වෙනවා සම්මාසේපා ඉතින් ඒකම කියන්නට ඕනේ දෝෂක්ඛේ විපාක දේශේ අභාවයක් ඉවනේ කියන්නේ මෝහක්ඛේ විපාක පංචස්කන්ධේ අභාවයෙන් ඉවනේ එහෙම කියන්නේ කොහොමද? නෑ නිවනේ කියන්නේ පංචස්කන්ධයේ නැතිවීම නිවනේ කියන අර්ථය. නිවනේ කියන්නේ ධර්මයක්. නිර්වාණ ධර්මය. ඒ ධර්මය මේ පංචස්කන්ධයේ දිව්‍ය වීම කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. පංචස්කන්ධය තමයි. හරි. පංචස්කන්ධය දිව්‍යදී දැන් ඒ නිවන අපි දැනගමු නිවනේ කියන ධර්ම. ඒ නිවන සාක්ෂාත් කළ යුතු ධර්ම. සච්චිකා තබ්බ කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කරන්නේ අනුකින්ද? ශරීරයෙන් කරන නැත්නම් ඇසෙන් කරන සාක්ෂාත් ප්‍රත්‍යක්ෂයක් නෙවේ. දැන් සමහර විට කියනවනේ චක්ෂුරේ ප්‍රත්‍යක්ෂය කියලා. ඇසෙන් නෙවේ ඒ වගේම කනින් නැහැයි දිවෙන් කයින් කියන මේ පංචේන්ද්‍රියයන් දෙක කරන ප්‍රත්‍යක්ෂයන් කරනවා. නිවන මනින්ද්‍රියෙන් කරන ප්‍රත්‍යක්ෂ කියලා කියන්නට පුළුවන්. නමුත් සුදු මනින්ද්‍රිය දැන් ඥාන විප්‍රයුක්ත සිතකින් නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකි බලතයි දකතයි අරමුණු කළ හැකි බෑ. ඒ නිසා නිවන ප්‍රත්‍යක්ෂ කරන ධර්මයේ වශයෙන් දක්වන්නට තිබෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. ඒ නිසායි චතුමත්ත්ව ඥානයේ සත්‍යතාව කරනවා. සතර මාර්ග ඥානයන්ගේ සාක්ෂාත් වෙනවා. ඒ සතර මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද? ඒ ඥාණයෙන් තමයි නිවන දැනගන්න. නිවන නිවන පිළිබඳව දැනීමක් දැනීමක් අපි කියමු සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්න පරිදි දැකීමක්. දැන් මේ දැකීම ඇසින්ද කරනවා කියන්නේ ඊට වඩා හරි දැකීමක් වන්නේ නුවණින් කරන දැකීමනේ. එනිසානේ නුවණක් ඇසකට උපමා කරලා පිළිගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට පසස් ඇති බුදුරජාණන් වහන්සේ චක්කුමා කියන ඒ වචනයෙන් දැක්වෙන්නේ උන්වහන්සේට ඇස් පහක් තියෙනවා කියලා ඒ පහෙන් මේ මසකේ කියන එක ඒක අනිත් හතරම නුවණයි අනිත් හතරම නුවණ පිළිබඳවයි ඉතින් ඒ නුවණින් දෙන්නේ ඇසෙන් කරන කෘත්‍යයෙන් කරනවා ඇසින් කරන්නේ සමන් සමන් ආචිත්ත ප්‍රීති චක්කු කියලා ඇස පිළිබඳව එන විග්‍රහයක් තියෙනවා නිර්වචනයක්. සමවිසමං ආචිත්තපි කියන්නේ වල ගොඩලි තැන් පිළිබඳව කියා දෙන්නේ චක්කුණා විනිශ්චය. කියන්නේ ඇස පිළිබඳ නිසයි කෙනෙක් වල ගොඩලි එම දකින්න. ඒ නිසා චක්කු කියනවා. ඒ වගේ ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය කියා දෙන ධර්මය තමයි නුවණ කියන්නේ. නුවණ ඒ නුවණ ඒ නිසා අසකට උපමා කරනවා. අසක් වශයෙන් දක්වා තිබෙනවා. ඔව් නුවණ නුවණ ඒ නුවණ ප්‍රඥාව කියන එක නුවණ කියන එකෙන් තමයි අපි සිංහල කරලා දක්වන්නේ. නැත්තම් කියන්න ඕනේ මේ දැන ප්‍රත්‍ය. ප්‍රඥා නැති අර්ථ. ඒ ඒ නුවණ නැත්තම් ප්‍රඥාව ඇති සතිය දෙන්නන ධර්ම. ඇති සැටිය පෙන්වන ධර්ම. ඒ නිසා තමයි ඊට විද්‍යාව කියලත් වෙනවනේ නමක්. ඒ විද්‍යාව කියන එක කොහොමද එන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති විද්‍යාව. එමයි සම්මාදිට්ඨිය කියන්නේ අයං උච්චති සම්මාදිට්ඨිය. අනේ නුවණින් උවද්ද දකින්න. දකින්නේ ඒ මූලික දකින ධර්ම හතරක් හඳුන්වනවානේ. සත්‍ය දර්ශනේ හතරක්. සත්‍ය හතරක් දකින. දුක දුක ඇතිවීමේ හේතුව නිවනක් නිවනට මඟ. ඒ සතරාදි සත්‍ය. ඉතින් මේ පිළිබඳව ඒ නුවණින් කරන සිද්ධි හතරක් දක්වනවා. පරිඥා පහන පරිඥා පහන දුක දුක ඇතිවීමේ හේතුව පිළිබඳව කරන්නට තිබෙන්නේ පරිඥා කියන පිළිසුද දැන ගැනීමක් පහාරු කියන දුරු කිරීමක්. ඊළඟට සච්චිතා සාක්ෂාත් කිරීමේ සිද්ධිය ඒ විරෝධ සත්‍ය. මාර්ග සත්‍යයේ පිළිබඳව තිබෙන්නේ භාවනා. භාවනා. භාවනා කියන්නේ ඒ කෘත්‍ය සතර කුක්ක් කරනවා. ඒ කෘත්‍ය සතරම සිදු කරන්නේ නුවණින් නැත්නම් නුවණ ප්‍රධාන වූ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. නුවණ ප්‍රධාන වන මාර්ගය. ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගය ගැන සැලකතොත් ඒ මාර්ගයෙන් සම්මා දිට්ඨියට උපකාරක ධර්ම තමයි අනිත් හතම. අනිත් හතම සම්‍යක් දෘෂ්ටියේ කියන ඒ මාර්ගාංගයට උපකාරක ධර්ම සියයන් කියනවා. මොකද කෙලෙස් ගැටීම, නිවන සාක්ෂාත් කිරීම කියන මේ කෘත්‍යයන් සිදු කරන ධර්මයේ වන්නේ සම්මා දිට්ඨිය කියන ඒ ප්‍රඥාව. ඒ නිසානේ ප්‍රඥාවට දීති වෙන නම් අනිත් ධර්ම වලට දීලා නැහැ. ප්‍රඥාව කෙලෙස් කැපීම කරන ධර්මයේ බැරි පඤ්ඤා සත්තං පඤ්ඤා ආයුධං ආදි වශයෙන් වදාරනවා. ඒ වගේම ඇත්ත හෙළි කරන අඳුර දුරු කරන ධර්මයේ නිසා ප්‍රඥාවට පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා ඕභාසෝ පඤ්ඤා පජ්ජෝතෝ කියන ඒ නම් වදාළා. ඒ කියන්නේ ප්‍රඥාවේ තියෙන ප්‍රධාන ඒ ප්‍රඥාවේ ප්‍රධාන ප්‍රධාන කෘත්‍ය වන කෙලෙස් ගැටීම මේ මේ චතුරාර්ය සත්‍යයන් අතුරෙන් ඒ දුක්ඛ සත්‍යයේ පිරිසිදු දැන ගැනීම, සමුදය සත්‍යයේ දුරු කිරීම, ප්‍රහාණය නිර්වාණ සත්‍ය, නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම, මාර්ග සත්‍ය වැඩි වීම ඒ සිය කිසම මේ ප්‍රඥාවේ ප්‍රධානත්වයේ සිදුවන්නේ. ප්‍රඥාවයි ප්‍රධාන ධර්ම. ඒ නිසා තමයි ඇතැම් තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා කුසලයේ කියන එක. කුසල කියන්නේ කුමකටද? කුසල කියන්නේ අකුසල ධර්ම දුරු කිරීම. අකුසල දුරු කරන ධර්ම වලට කියන්නේ කුසල. ඒ කුසල කියන එක විස්තර කිරීමේදී කුසලයන්ගේ ආදිය නැත්නම් කුසල් වලට මුල මොනවාද කියලා අසන තැන එනවා කෝචාදි කුසලාන සම්මාන සීලංක සුවිසුද්ධං දිට්ඨිච උදුකාව ඒ කුසල ධර්මයන්ගේ ආදිය මුල කවරේදයි අසා ඒක පිළිතුර සපයන්නේ සීලංක සුවිසුද්ධං ඉතා පිළිතුරු සීලයක් දිට්ඨිච උදුකාව ඍජු විෂය ඒ ඍජු දෘෂ්ටිය තමයි සම්‍යක් දෘෂ්ටිය ඒ ඒ සම්‍යක් දෘෂ්ටිය කියන නුවණ ප්‍රඥාව ඇති සැකිය දැනගන්නා ධර්ම ඒ ඇති සැකි දැනගන්නා ධර්මය දුක පිළිබඳ වූ ඇත්ත දැනගන්න සමුදය පිළිබඳ වූ ඇත්ත දැනගන්න ඒ දැනගැනීම නිසා සිදුවන්නේ කුමක්ද දුක පිළිබඳව දැන ගැනීම ඇති වූ කල්හි දුක එපා වූ සත්‍යයක් වෙනවා. ඒකනේ දුක පිළිබඳව කලකිරීම කියන්නේ ස්කන්ධ පංචකයේ පිළිබඳව කලකිරීම. ඒ තමයි නිර්වේගය කියන්නේ නිපිදා. ඒ ඒ නිපිදා ප්‍රඥාව කවරෙකු විසින් වද උපදවා ගත යුක්ත කෙනෙක් නුවණැත්තෙක් කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද වික්කවේ අරිය ශ්‍රාවකෝ පඤ්ඤාහු ආර්ය ශ්‍රාවක කියන ප්‍රඥාව ඇති කෙනෙක්ගේ නුවණැත්තෙක්ගේ ඒ නුවණැත්තා වහන්සේ වදාරන්නේ කෙබඳු නුවණකින් යුක්ත කෙනෙක් කියලාද උදයක්ක ධාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාලි විද්‍යේ විකාය සම්මා දුක්ඛ දුක්ඛය ධාමිනියා උදයත්ත ගාමීය පඤ්ඤාය සමන්නාගතතු. උදයත්ත ගාමී පඤ්ඤාවේ කියන්නේ ධර්මයන්ගේ නාම රූප ධර්මයන්ගේ ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්ත වූයේදී උදේ වය ඥානෙ දෙයක්ගේ ඥානෙ දෙයක්ත ගාමීය පඤ්ඤාය සමන්. අරියාය නිත්තේ විකාය. ඔකෝ ප්‍රඥාවේ තියෙනවා ලෞකික ලෝකෝත්තර දෙකම. ඔව්. දැන් උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියන්නේ ලෞකික ප්‍රඥාව. උද්‍යත්තගාමිනියා ප්‍රඥාය සමන්නාගතෝ හෝති අරියාය විදේශිකාය සම්මා දුක්ඛත්තේ ගාමිනී. ඒ ලෝකෝත්තර ප්‍රඥාවට එකතුරු ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ යථා තත්වය දක්නා ඒ නුවණ ප්‍රඥාවන් සියල්ලම ලෞකිකයි. ලෞකික ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත්වල ලැබෙන ප්‍රඥාවන්. උදේවය බංග බය ආදීනව නිද්දා මුචිතු කර්යතා පටිසංඛා සංඛාරුපේක්ඛා අනුලෝම කියන මේ ඥාන සියල්ලම ලෞකික ඥාන. ලෞකික ඥාන. ඒ භාවනාවෙන් උපදවා ගත යුතු ලෞකික ඥාන. ලෝකෝත්තර ඥානයේ වෙන්නේ මාර්ග ඥානය හා ඵල ඥානය. මාර්ග ඥානයයි ඵල ඥානයයි ලෝකෝත්තර. ඉන්නවා කියන්නේ ලෞකික ඥාන. ඒ ඥානයෙන් දෙවි කෙනෙක් ජීවිතී නුවණස්ථාඥයන්ට ප්‍රඥාවන්තය ආඥා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ඇති කෙනෙකු හැටියට දක්වන්නේ ඉබන්ති. දෙවිකලේ අරිය ශාවකෝ පඤ්ඤවාහෝ එහෙම කෙනෙක් උනේ නුවණැති කෙනෙක් නෙවෙයි. දැන් එනා පොතින් ලබන ලද නුවණැති අය සිටිනවා. නමුත් ඒ හැමදෙනාම උද්‍යත්තගාමී පඤ්ඤාවදී කියන එක උපදවල නැහැ. උපදවන්නේ නැහැ. උපදවීමට උත්සාහ කරන්නේ නැහැ බොහෝ දෙනෙක්. එහෙම අය ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ අදාරන්නේ. පඤ්ඤාවදී මේ ආර්ය මේ පුද්ගලයන්ගේ ස්වභාවය දැක්වීමට උන්වහන්සේ වදාළා. සත්‍යාවේ ධනිය විස්තර කරන තැනදී නිබ්බේධිකා සම්මා දුක්ඛක්ඛය ගාමිනිය දුක්ඛක්ඛය දුක්ඛක්ඛය කියන්නේ ස්කන්ධ පංචකයේ සංඛ්‍යාත දුකේ නිවීම නැත්නම් ඒ දුක ගෙවා ගැනීම කියන නිවන. ඒ නිවනට පමුණුවන සම්මා දුක්ඛක්ඛය ගාමිනිය කියන්නේ නිවනට පමුණුවන නුවණින් යුක්ත කෙනෙක් වෙයි කියන්නේ. නිවනට පමුණුවන. ඉතින් නිවන ගැන කතා කරන විට නිවන තේරුම් ගැනීම අමාරුව පවතින්නේ හේතු ප්‍රත්‍යයන් නිසා අතගන්නා ධර්මයක් නෙවෙයි. පංචස්කන්ධය හේතු ප්‍රත්‍යයන් නිසා අතගන්නා ධර්මයක්. පංචස්කන්ධයේ ඒ නාම රූප කියන දේවා එදා බලන විට ඒවා පිළිබඳව හේතු ටික. ඒ හේතු පටිච්ච සමුප්පාදාංගයන්ගේ වශයෙන්ද එවැගේම ප ဋ ාණයේ ප ဋ ාණ සත්‍යයන්ගේ වශයෙන්ද අපට සලකා ගන්නට පුළුවන්, හිතා ගන්නට පුළුවන්, දැනගන්නට ඒ ඈ ධාතු ධාතු ඒ අත්නෝ ස්වභාවං ධාරේ පරමාර්ථ පරමාර්ථ ඒ නිසා පරම නිවන ඒ නිසා තමයි නිවන නිවන නැති නෙවෙයි නිවන තිබේ තමයි අත්‍ය නිපාන නිර්වාණය ඇත්තේය. බුදුරජාණන් වහන්සේ වෙතට ආපු එක. දැනට ධනක මුගල්ලාන. ඒ ධනක මුගල්ලාන උන්වහන්සේ වෙතට ඇවිත් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා නිවන ඇත්තේ කියලා. ඒ නිවන ඇත්තයි කියන ශාස්ත්‍රීය වන ඔබ වහන්සේට ඉන්නවා. ඔබ වහන්සේ ඒ මේ ඒ නිර්වාණයට පැමිණෙන මාර්ගයට කියා දෙන්නේක. ඒ ස්වාමීන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ ඒ නිවනට පැමිණෙනවා. ඒ ඇතැම් වූ ඒ නිවනට පැමිණෙන්නේ නැහැ. ඊට හේතු කවරේද? ඇයි ඒ? දෙවෙනියනේ අර රජගානුවරට යන පාරේ යන උන්වහන්සේ මොග්ගල්ලාන යන ඔබ දන්නවද? දැන් රජගහනුවරට යන පාර. දන්නවා ස්වාමී. ඔබගෙන් කවුරු හරි ඇහුවොත් මට රජගහනුවරට යන පාර කියලා දෙන්න කියලා. කියා දෙන්නට පුළුවන්. ඔව් මම මෙහෙම කියලා දෙනවා කියලා ඔව් කිව්වා. ඒ නෑ යන්න හැටි. එහෙම දිගටම යන්න අසුවල් අර අසුවල් කණකදී මෙහෙම දෙමන් සම්පියක් කියලා දෙනවා. මම පැත්තට යන්න එපා. කෙලින් යන්න. ඔය විදිහට මම පාර කියලා දෙනවා. ඔව් කිව්වා කියන හැටි යන්න හැටි. හොඳයි ඔබ ඉන්නේ එන්තියට පාර අසාගත්ත කෙනෙක්. ඒ පාරේ ගමන් කළොත් ඔහු රජගහ නුවරට යනවා. ඒ විදිහටම ගමන් කළොත් නම් ඔහු රජගහ නුවරට යනවා. දෙවෙනෙකුත් ඔබ ළඟට ඇවිත් ඔබගේ මේ පාර අහගෙන ඔහු ඔබගේ පාරේ ගමන් නොකොට වෙන වෙන පාරවල් වල ගමන් කළොත් කරනවා ඔහුත් රජගහ නුවරට යනවා. ඔහු වෙන වෙන තැන් වලට ආස්ථාපිත රජගහ නුවරට යන්නේ එකක් නෑ. ඉතින් ඒ වගේ සමාය මේ නිර්වාණය ඇත්තේ ඒ නිවන පිළිබඳ නිවනට පැමිණීමේ මාර්ගයේ තියාගෙන සාසුවන මමද ඉන්නවා. ඒ මාර්ගයට මා කියා දිත්ති වෙනවා. ඒ අපි ඇතැම් ශ්‍රාවකයෝ ඒ මාර්ගයේ ගමන් කොට ඒ නිවනට පැමිණෙනවා. ඇතැම් වූ ඒ මාර්ගයේ ගමන් නොකරන බැරි නිවනට පැමිණෙන්නේ නැහැ. ඊට මම කුමක් කරන්නේ? ඒකට මම කුමක් කරන්නද? එමයි බුදුරජාණන් වහන්සේ ඇස්. වහන්සේ ඒසං තුමේහි පිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. ඒ කරන්නට තිබෙන්නේ ඒ එකිනෙක පුද්ගලයා විසින් ඒ නිර්වාණ ගාමිනී මාර්ගයේ පිළිපදින්නට ඕන. අක්ඛාතාරෝ තථාගත. ඒ මඟ කියාදෙන උතුමෝ තමා තථාගතයන් වහන්සේ. ඊට වඩා දෙයක් බෑ වහන්සේලාට කරන්න. මාර්ගයේ ක්‍රියාපිටේ කියන මේ මාර්ගයේ ගමන් කරන විට සැලෙන උවදුරු ගැන ක්‍රියාපිටේ. ඒ උවදුරු වලින් වළකින හැටි ක්‍රියාපිටේ. නමුත් මේ මාර්ගයේ ගමන් වෙනින් ගමන් කරන්නට බෑ. කරන්නට බෑ. අකාකාරව කතාද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නිවන පිළිබඳව වදාරා පිළිගන්නේ මේ ලෝකයේ තිබෙන දේවලට අනිත් පැත්ත නැත්තම් නැති බව දැකීම වශයෙන්. ඒකනේ දැන් අර විඥානන් කියන ධාතාවෙන් කියන්නේ. විඥානං අනිදස්සන. අනන්තං සබ්බතෝ පවහන. එක්ක ආපෝච පඨවි තේජෝ වායෝ නිදාගති. එක්ක දීගංච රස්සංච අනුන් තුලං සුභා සුභං එත්ත නාමංච රූපංච අශේෂං උපරුද්ධති විඥානස්ස නිරෝධේන එත්තේකං එත්තේකං උපරුද්ධති ඒ කියන්නේ විඥානං කියන මේ වචනේ වහන්සේ වදාරලා තිබෙනවා මේ ස්ථානයේදී සාමාන්‍ය විඥාන කියන අදහස දීමට දුරේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවලදී ඒ වචන පාවිච්චි කර තිබෙනවා බොහෝ විට වෙන වෙනම අර්ථ ප්‍රකාශ කිරීම වස්තු. මෙහිදී උන්වහන්සේ විඥානන් කියන මේ වචනය යෙදුවේ පාවිච්චි කළේ නිවනම දැක්වීම. විඥානන් කියන මේ වචනයෙන් උන්වහන්සේ අදහස් කළේ එතන නිර්වාණය. විඥානන් ඒ නිර්වාණයට විඥානන් කියලා එතන වදාළේ විඥාන පබ්බන් තීති විඥානං කියන ඒ විග්‍රහය අනුව. ඒ විශිෂ්ට වූ නුවණකින් ගත යුතු ධර්මයක් නිවන. එන මාර්ග මග්ගඵලාන මාලම්බන භූතං ඊට කලින් කීවේ චතුමග්ග ඥානේන සච්චිකා තප්පං සතර මාර්ග ඥානේන ගත යුතු ඒ සතර මාර්ග ඥානේන ගත යුතු ධර්මයක් බැරි විඥානං කියන වචනය නිවන දැක්වීමටම වඩා මම මේක මේ පිළිබඳව මීට කලින් මෙතන දුක කියාදී තිබෙනවා විඥානං කියන ඒ වචනය ගතොත් ඒ වචනය කියන්නේ සිත කියන අර්ථය දීමට විග්‍රහ දෙකක් තිබෙනවා එක විග්‍රහයක් තමයි විඥානාති විඥානං නැත්නම් ඔව් විඥානාති විඥාන දැනගන්නේ නුවේ විඥාන නමේ කියන්නේ විඥානාති විඥාන එයින් අදහස් කරන්නේ එයින් දක්වන්නේ ඒ විග්‍රහය කියන්නේ කර්තෘ සාධන විග්‍රහය හරියට කවුරු හරි කෙනෙක් කරන කරන්නක් සේ දක්වන හරියට කාර්යක ශක්තියක් ඇති දෙයක් ධර්මයක් විසින් කරන දෙයක් නැති. කරන්නේ කියන තේරුම තමයි එතනදී. කරන්නේ නුයි දෙවි. දැනගන්නේ නුයි විඥාන නම්. එතන කර්තෘ සාධන විග්‍රහයක්. ඒ වගේම තවත් විඥාන කියන වචනය දැක්වීමට එන කර්ම සාධන විග්‍රහයක් තිබෙනවා. විඥානාති ඒතේනාති විඥානං මේ එය කරන කොටගෙන දැනගනිමිනුයි විඥාන නම්. ඒකනේ දැනගැනීමේ අවයවය නැත්නම් උපකරණය දෙස. ගෙන සිත පිළිබඳ වූ විග්‍රහයක් එය. ඒක කර්මයේ හැටියට දක්වනවා. සිතීමයි කියන මේ ක්‍රියාව සිතන ක්‍රියාවේ උපකරණය කියන සිත විග්‍රහකට දක්වනවා. තව විග්‍රහයක් තියෙනවා සිත පිළිබඳ ඉතාම සුදුසු විග්‍රහයකයි මොකද සිතේ නෑ කර්තෘ ශක්තියක් සිතේ නෑ කර්ම ශක්තියක් එහෙම විග්‍රහ කළා සිත අන්‍ය ධර්මයන්ගේ උපකාරයේ ලැබ ඇතිවන ධර්මයක් විසක තමාගේ තිබෙන ස්වෛරී බලය ඇති ස්වෛරී ශක්තිය ධර්මයක් නොවේ එය පරපටිපත්තයි කියන්නට ඕනේ අන්‍ය ධර්මයන්ගේ උපකාරයේ නැතිව හිතට උවද ඇතිවන්නට බෑ. ඒ නිසා කර්තෘ ශක්තියක් ඇති ධර්මයක් නම් වෙන කාගේවත් උපකාරයක් නැතිව තමාට ඒ ක්‍රියාව කරන්නට පුළුවන් විය යුතුයි. එහෙම ශක්තියක් ඇති ධර්මයක් නෙවෙයි සිටුවත් සිතාරු පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නවා. හේතු එක සිද්දක කිනේ ඒ ප්‍රාස්තිකගේ සමුදායේ සමவாயයේ ගැස්වීමෙන් හට ගන්නා ධර්මයක් සිටීච්ච. ඒ විග්‍රහ දෙකෙන් විඥානං විඥානාති විඥානං විඥානාති හේතේනාති විඥානං කියන ඒ කර්තුරු සාධන කර්ම සාධන විග්‍රහ දෙකෙන්ද සිත පිළිබඳවයි කියන්නේ. ඒ සිත පිළිබඳව සිතේ එහෙම කර්තෘ ශක්තිය කර්ම ශක්තිය ඇති ධර්මයක් නෙවේ. කුදු භාවයක් ස්වභාවයක් පමණයි. කරා ස්වභාව මාත්‍රයක් සිටින් මාත්‍රයක් ඒ දැක්වීමට විඥානං විඥානං කියලා විග්‍රහයක් විඥානං විග්‍රහය විග්‍රහය විඥානං විඥානං එහෙම නැත්නම් විඥානං මත්තං විඥානං ඒ තමයි භාව සාධන විග්‍රහය කර්තෘ සාධන කර්ම සාධන භාව සාධන කියන දෙවදෑරුම් විග්‍රහයක් සිත කියන මේ විඥාන කියන වචනේ පිළිබඳව එයින් ඉගැන්වෙන්නේ නම් සිත ගැන. ඒ අරමුණ දැන ගැනීමේ දැන ගැනීමයි සිතේ කියන්නේ. ඒ අරමුණ දැන ගැනීම ක්‍රියාව. දැන ගැනීම ශක්තිය දැන ගැනීම ක්‍රියාව. ක්‍රියා කියලා සාමාන්‍ය පාවිච්චි කරන මේ ස්වභාවයන් සියල්ලටම ඒ තමයි සිතේ කියන්නේ. නමුත් මෙතන නිර්වාණය ප්‍රකාශිත විඥානය කියන වචනයෙන් අර විග්‍රහ වලට අනුව නෙවෙයි එන්නේ. එතන ඉන්නේ කර්ම සාගර විග්‍රහය. කර්ම සාගර විඥාන තබ්බං කීති විඥානං. නැත්තම් විඥා තබ්බං විඥානං. විඥාන තබ්බං කියන්නේ දත යුතුයි කියන්නේ. දත යුතු ධර්ම. කුමකින්ද දත යුතු? බුදු සිතකින්ම දත යුතු ධර්මයක් දත යුතු ධර්මයක් කියන්නේ. විශිෂ්ට වූ නුවණකින් දත යුතු දත හැකි ධර්මයේ තුලී නිවලේ විශිෂ්ට නුවණ තමයි සතර මාර්ග ඥාන ඒ සතර මාර්ග ඥානයන්ගෙන් දත යුතු බව දැක්වීමටයි බුදුරජාණන් වහන්සේ ඒ විඥානං කියන වචනය ඒ දේවත්ව සූත්‍රයේ නිර්වාණය පිළිබඳව ප්‍රකාශ කරන ගාථාවේ මුලකම විඥානං කියන වචනේ දන්වා වදාළා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පදං අනිදස්සනං කියේ සංදස්සන නොවේ සංදස්සනේ කියන රූපද රූපයක් රූපාරම්මණං නැත්නම් රූපායතනං සංදස්සන රූපං විතරං අනිදස්සන රූපං යන්නේ අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ රූප කාණ්ඩයේ ඉගෙන ගන්නවා. සනිදස්සන රූපය අනිදස්සන රූපය සලිදස්සන රූපේ කියේ වර්ණ රූපේ. රූපාරම්මණය සලිදස්සනයි. ඒක චක්කු විඥාණයෙන් දත හැකි. ඒ නිසා සලිදස්සන රූප. ඊතරම් අනිදස්සන රූපන් කියේ චක්කු විඥාණයෙන් දත හැකි රූප නෙවේ. ශබ්ද ගන්ධ රස පොට්ටක් ආදී ඒ රූප චක්කු විඥාණයෙන් දත හැකි ඒවා නෙවේ. ඒ නිසා අනිදස්සන රූප. දැන් මේ ගාථාවේ විඥානං කියන වචනයෙන් නිර්වාණය දක්වලා ඒ විශිෂ්ට වූ ඥානයකින් දත හැකි ධර්මයක් දත යුතු ධර්මයක් වත් නිවන එය ඇසින් දකින්නට බැරිය, චක්කු විඥාණයෙන් දැනගන්නට බැරිය කියන බව දැක්වීමට අනිදස්සනං කියන වචනේ බුදුරජාණන් වහන්සේ පදා. අනිදස්සනං චක්කු විඤ්ඤාණය නෙවෙයි. චක්කු විඤ්ඤාණය වන්නත් නම් රූපාරම්මණයක් වෙනවා. චක්කු විඤ්ඤාණය නෑ ඒ නිසා අනිදස්සන. තව තේරුමක් තිබෙනවා අනිදස්සනන් කියන්නට නිදර්ශනයක් උපමාවක් නැtei කියන්නේ. මේ නිවන අසුවන් ධර්මයේ වැළී කියලා උපමාවකින් දක්වන්නට බැරි නිසාද අනිදස්සනන් කියන එකේ. අනන්තං කියන මේක නිවන වදාරන්නට නිවනම දක්වනවා ඒ අනන්තං. ඒ අනන්ත ධර්මයක් කියන්නේ නිවන. මත් නිසාද අනන්තය කියන්නේ. අන්තය කියන්නේ කෙලවරක් ගුණක් ඇති ඒවා. යමක ගුණක් කෙලවරක් ඇත්තේද ඒක අන්තයක් ඇති ධර්මයක්. එහෙම අන්තයක් ඇති ධර්ම වන්නේ හට ගන්නා ස්වභාවය ඇති ධර්ම. හට ගැනීමක් ඇති ධර්ම උපාදාන්තයක් කියනවා ඒක වයාන්තයක් කියනවා. ඇතිවීමේ ගුණක් තිබෙනවා නැතිවීමේ ගුණක් තිබෙනවා. ඈ? නිවන නිවන අතිවීමේ කොනක් තිබෙනවා නැතිවීමේ කොනක්. අතිවීමේ කොනක් තිබෙනවා නැතිවීමේ කොනක්. අන්තයක් ඇත්තේය මොනවටද? නාම රූප ධර්ම වලට. සිත සිතක් පිළිබඳව කතා කරන විට සිත හට ගන්නවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. උපාද පිටිපංග. රූපද ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. අපි ඒ පිළිබඳව දැනගෙන තිරෙනවා සිතක ආදි කාලයේ උපාදිත ඛණ්ඩ වශයෙන් කණත්වයන් ඒක චිත්තක් කරන්නා ය ඊළඟට ඒ රූප පිළිබඳව ඉගෙනගෙන තිරෙනවා ඒ වාගත් උපාදිත ඛණ්ඩයක් තිරෙනවා සාතිපන සතරස චිත්තක් කරනානි රූප ධර්මානමායි ඒ වගේ චිත්තක්ෂණ 10ක කාල කාලය අවශ්‍යකත රූපයකට ඇතේ කියලා එහෙම ඒ රූපයන්ගේට නාම ධර්මයන්ගේද ඇතිවීමක් තිබෙනවා. ඒ ඇති වුණාට පස්සේ ඒවායේ පැවැත්මක් තිබෙනවා. ඊළඟට නැතිවීමක් තිබෙනවා. ඒ තමයි සංකෘත ධර්ම සියල්ලටම පොදු ලක්ෂණ තුන. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා තීමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණායි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤ සත්තං පඤ්ඤායති ඊනිවානි වික්කවේ සංකත සංකත ලක්ෂණයි. මේ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණ තුනක් ඇත්තේය. මොනවාද ඒ තුන? උපාදෝ පඤ්ඤායති වාදයක් ඇතිවීමක් ඇත්තේය. වයෝ පඤ්ඤායති නැතිවීමක් ඇත්තේය. විකස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ පවත්නා කාලයේ වෙනස් වීමක් ඇත්තේය. කියන මේ කප්පාදය අනේ ඒ තුන යම් සංකත යම් ධර්මයක ඇත්තේ නම් ඒ ධර්මය සංකත ධර්ම. නිර්වාණය අසංකතයි. එමත් නිසාද එහි ඇතිවීමක් නැහැ. එහි නැතිවීමක්. ඒ නිසා නිවන පිළිබඳව කියන්නට බෑ. එහි පැවතීමක් ප්‍රයත්නක් තිබෙනවා. උලක් න්යාය. ඒ නිසා විඥානං විඥානං අනිකස්සනං අනන්තං උපාදාන්ත වයාන්ත පරිච්ඡේදාන්ත ඒ කිසිවක් නැහැ නිවනේ. දැන් පරිච්ඡේදාන්ත තිබෙනවානේ පටලින් වශයෙන් එහෙම අන්තයක්වත් නිවනේ නැහැ නිසා අනන්තං. සබ්බතෝ පදං සබ්බතෝ පදං කියන එකටද තේරුම් දෙකක් තිබෙනවා. එක තේරුමක් තමයි කර්මස්ථාන කවර කර්මස්ථාන නැමැති කොටකින් වද ඒ දිවනට ඇතුළු විය හැකි කියන තේරුම. ඒ එකක්. පබේ කියන්නේ තොටට. සබ්දතෝ කියන හැම පැත්තෙන්ම ඒ හැම පැත්තෙන්ම නිවනට දැස ගැනීමට තොට ඇත්තේය. තොටුපලක් වගේ කියන්නේ සාගරයක සල්ලුවට බසින්නට යම් තැනක් තියෙනවා. අන්න ඒ වගේ. ඒ වගේ නිවනට කවර කර්මස්ථානයකින් වුවද ඇතුළු විය හැකි කියන්නේ අරමුණු කිරීම වශයෙන් නිර්වාණය සාක්ෂාත් කළ හැකි වඩන කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ කවරක් වත් ඒ නිසා තමයි සමහරේ සමහරේ බුද්ධානුස්මතියේ වඩලා ඒ බුද්ධානුස්මතියේ උපදවාගත් උපචාර සමාධියේ පිහිටා විදර්ශනා කරලා ඉවරට පිවිසෙන්නේ එතන ඉවරන සාක්ෂාත් කරන්නේ ඒ නිසා කර්මස්ථානයේ නොඑක් දැන් කර්මස්ථාන 30ක් පිළිනවා නැත්නම් සම 40ක් කියලා කියනවනේ. ඒ අනිත් දෙකත් එකතු කොට ඒ සියලුම කර්මස්ථානයන්ගේ ජීවිතයට දැවිලෙන්නට දැස ගන්නට පුළුවන්. ඒකයි කියනවා හැම පැත්තෙන්ම නිවනට කොට ඇත්තේ දැස ගැනීම. සබ්බතෝ පදං. තව තේරුමක් කියන්නේ සර්වාකාරයෙන්ම හැම පැත්තෙන්ම ප්‍රභාස්වරයි දැහැපත් කියන්නේ. එහෙම පැහැපත්තිය කියන්නේ නිරමී කිසිදු ක්ලේශකාරීකයක් කෙලෙස් කිලුටක් නැහැ. එනි එනිසා නිවන සර්වතෝ භද්‍ර හැම පැත්තෙන්ම පිරිසිදු අනාකාරයෙන් පිරිසිදු ධර්මයක්සේ දෙන සබ්බතෝ පබං කියන එකේ උගන්වනවා. අනිදස්සරං සබ්බතෝ පබාති එත්ත නා එත්ත ආකෝච පඨවි තේජෝ වායෝ නදාගති. එතන ඊළඟට එන්නේ. එත් ආපෝච පඨවි තේජෝ වායෝ නදාගති. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප යම් තැනක ඇත්තේද? යම් තැනක පිහිටා. එතන මොකද කියන්නේ? දැන් පංචස්කන්ධේ ඉනන්නේ මේ සතර මහා භූත නැති රූපස්කන්ධයක් නැහැ. භූත රූප හතරක්, උපාදා රූප 24ක්, දෙනයි රූපස්කන්ධයක් පනවන. නේ? දැන් මේ පඨවි ආදී ධාතු කිසිවක්, ඒ කියන්නේ රූප කිසිවක් ඒ නිවනේ නැත. ඒකයි මේ ධාතු, ධාතු කියන්නේ නොකිරිකයි කියන්නේ. නිවනේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයෝ නැත. මහා භූත නැහැ. මහා භූත ඇත්නම් එතන රූපයක් මහා භූත නැහැ. ඒ නිසා නිවන රූපයක් නෙවෙයි. එක්ක දීගංච රසංච අන්තුලං සුභා සුභං. ඒ කියන්නේ මහා භූත ඇතිතැනක තමා මේවා පිළිදී. දැන් දිගයි කොටයි ඊවැගේම මහතයි ජීනි කියන මේවා මේ මහා භූත රූප එකතු වූ තැන ඇතිවන රූපයෝනේ හැබැයි ප්‍රඥා ලැබෙන දෙන්නේ එකක් වර්ණ රූපය මේ වර්ණ රූපේ ස්වභාවය නැත්නම් ඊවි කොටාදී ඒවා එකක්වත් දකින්නට බැහැ ඒ උපාදා රූප මහා භූත රූප දෙහි නැත්තේය උපාදා රූප නැති බව දැක්වීමටයි එත්ත දීගං එත්ත දීගං ච රස්සං ච දිදේවා දිග බවක් හෝ කොට බවක් අනි දුරං දී බවක් හෝ මහත් බවක් නැති කියන්නේ සුභ බවක් හෝ අසුභ බවක් ඒ කියන්නේ රූප පිළිබඳව සුභ රූප හොඳ රූප නරක රූප කියන ඒවා පිළිබඳව ඒක බවක් නැතේ කියන්නේ එත්ත නාමංච රූපංච අසේසං උපුච්චති ඒ නිවනේ නාම රූප දෙක අසේසං කියන්නේ ඉතිරි නැතිවම උපරිජ්ජති නිරුද්ධ වේ ඒ ගන්වන්නේ කුමක්ද නිවැරදි නාම රූප කිසිවක් ඇතිවක් නාම රූප නැහැ ඒ නිසා සින් විඥානයක් නිවැරදි කියනයි කිව්වොත් ඒක වැරදි සමහර පසුගිය කාලයක කිව්වා චෛතසිකයන්ගෙන් තොර වූ සිතේ කියලා විඥානෙ නිවැරදි කියන්නේ ඈ ඒ වාගේ ඒ ධර්මයේ වරදවා තේරුම් ගන්න. ඒ එතකොට මෙතන කියන්නේ එක්ක නාමංච රූපච්ච අශේෂං උපවිජ්ජති. ඒ එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ අර කලින් කියපු මේ කියන ලද දෙයට විරුද්ධ වෙනවා විඥානං කියන එකෙන් අදහස් කරේ සිංසිතක් කියනවා කියන්නේ. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ දාදති එත්ත දීගංච රස්සංච අනුචූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අතේ සංඋපජ්ජති විඥානස්ස නිරෝධේන විඥාන කියන වචනේ නැවතත් පාවිච්චි කරන උන්වහන්සේ එතන විඥානස්ස නිරෝධේන කියන්නේ කර්ම විඥානයාගේ ඒ කියන්නේ රහතන් වහන්සේගේ චිතිසිතේ එහෙම නැත්නම් කර්ම විඥානයාගේ කියතත් නිරෝධී ඒ විඥාන අසංරෝධේ ඒ විඥානයේ චර්ම විඥානයේ අන්තිම සිටේ විරුද්ධ වීමෙන් රාතන් වහන්සේගේ චුතිසිතේ නිරෝධේ එත්තේ තං උපජ්ජති ඒ නාම රූප ධර්ම සියල්ලම මෙහි විරුද්ධ වේ ඒ නිවනේ එතකොට ඒ නිවන එහෙම නම් කොයි විදියකටද දත යුත්තේ? පංචස්කන්ධය ගැන සැලකනවා නම් පංචස්කන්ධය අපේක්ෂා කොට කියනවා නම් ඉව යුතුය පිළිගන්නේ රූපයක් නෑ, ශබ්දයක් නෑ, ගන්ධයක් නෑ, රසයක් නෑ, පුෂ්ඨබ්දයක් නෑ, පඨවි ධාතුත් නෑ, ආපෝ ධාතුත් නෑ, තේජෝ ධාතුත් නෑ, වායෝ ධාතුත් නෑ, උපාදාන රූප කිසිවක් නෑ, චිත්ත චෛතසික ධර්ම නෑ. එහෙම කියන්නේ. නැති බවින් දක්වන්නට පිළිගන්නේ. ඒවා කිසිවක් නැහැ. ඒ නිවනේ ඒ කිසිවක් නැහැ. ඒ නිසා ඒ නිසා නිවන නැද්ද? අන්න ඒකයි ඊළඟට ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා අත්‍ය පිටරේ අජාතං අභූතං අජාතං අභූතං අකතං අසංකතං එහෙම ධර්මයක් පිට ඒ කියනෝන්තරක් නෙවෙයි මහන්සි වදාරන්නේ එහෙම ධර්මයක් නැත්නම් මේ භූත ජාත කත සංකත ධර්මයන්ගේ නිස්කරණයක් නැත්තේය. නිස්කරණයක්. මොකක්ද නිස්කරණය කියන්නේ? නිදීම කියන එකයි ඒ තේරුම. ඒ භූත හතගත්ත අජාත භූත කත සංකත කියලා දක්වන්නේ මොනවද? පංචස්කන්ධ. පංච උපාදාන ස්කන්ධයයි කියවත් වරදක් නෙවෙයි ඒ තමයි හත ගන්නා ධර්ම යමක් හටගන්නේද හටගන්නේ හේතුව ප්‍රත්‍ය මොනවාද හේතු ප්‍රත්‍ය රාශියක් චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ ස්කන්ධ පංචක නැත්නම් පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක ඇතිවීමේ හේතුව වශයෙන් උන්වහන්සේ වදාළා යාවං තණ්හා පෝනෝ භවිකා නම් විරාග සහගතා පත්තත්‍රාචිනා නිවිසයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තෘෂ්ණාව මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක උපදවාලම ඇති කරගෙන හේතුව දෙවොට පටිච්ච සමුප්පාද දේශනාවෙහිදී මේ දුක්ඛ ස්කන්ධයේ ඒ දුක් සමූහයේ දුක් දුක් යොදේ හතගන්නා හේතුන් අංග වශයෙන් උන්වහන්සේ වදාලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන යাদি වශයෙන් නිරුවලා දැන් তৃෂ්ණාව හේතු කොටගෙන ඇතිවන්නා වූ ස්කන්ධ පංචක දුක්ඛය කියන එක පිටතට එදෙන විද්‍ය ඒ වගේම අවිද්‍යාව මුල් කොට ඇති ඒ ප්‍රතික්ෂේප සමුප්පාද ධර්ම සමූහයේ නිසා ඇතිවන දුක් වෙන දුක්ඛ ස්කන්ධය තමයි මේ කියන්නේ. ඒ ඒ දේශනා ක්‍රම දෙක. පටිච්ච සමුප්පාදයේ එක දේශනා කරලා ආර්ය සත්‍යයේ තව දේශනා කරනවා. ඒ නිසා කෙනෙක් කියන්නට සුදුසු නැහැ එකම හේතුවක් කියන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේ වදාළේ තෘෂ්ණාවයි කියන්නේ හේතුව. ඒකම හේතුවයි කියලා එහෙම ගත කරන්නේ. මේකන වදාළේ මහන්සේ ප්‍රධාන හේතුව මේ දුක්ඛ ස්කන්ධ පංචකය නැවත නැවත ලබා දෙවන ප්‍රධාන හේතුව කියන. තවත් මේ පටිච්ච සමුප්පාදයේදී ඊට වැඩි විස්තරයක් මහන්සේ වදාරනවා අවිද්‍යාව නිසා සංස්කාරයක් වෙනවා ඔයාලට වශයෙන්. එතන ප්‍රධාන තැනට ගත්තේ අවිද්‍යාව. නැත්නම් අවිද්‍යාව සංහා කියන දෙකම අරගෙන කියනවා ඒක. වඩාවත් දැන් তৃෂ්ණාවේ නිරෝධය তৃෂ්ණා නිරෝධය සේ වඩාරනවා නිර්වාණය යෝ තස්සායම තම්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය දේශනායි තෘෂ්ණාවේ තිබෙන ප්‍රධානත්වය සලකා ඒ ප්‍රධාන ධර්මයේ වූ තෘෂ්ණාවගේ නැවත නූපදනාකාරයෙන් නිරුද්ධ කිරීම අත්හැරීම, දුරු කිරීම, එහෙම කිරීම අත්හැරීම ආදි වශයෙන් මේ නිවන පිළිබඳව වඩාත් නිරෝධාරි සත්‍ය. ඒ ජීවෝත්තර কৃষ্ণාවේ නැති බවමයි නිරෝධේ කියන්නේ නිරෝධ සත්‍යය කියන්නේ. ඒකනේ නැති බවේ කියන එක නෙවෙයි. ඒක හරියට අර මේ ආකින්චඤ්ඤා යතනය කියන එක උපදවන්නේ මොන බවක් කරගන්න කොටද නැති බවක් කරගන්න කොටද නැතිභාවයේ කුමක නැතිභාවයේද ආකාසානංචායතනයාගේ නැති බව අරමුණු කොටයි ආකින්චඤ්ඤා යතන සිට උපදී. ඒ වගේ මේ සංඝ පංචකයාගේ නැති බවයි කියන එක අරමුණු කොට නෙවෙයි. ඒ නාස්ති භාවය අරමුණු කොට නෙවෙයි. මාර්ග ඥාන නැත්නම් මාර්ග සිත් අවසිතියේ ලෝකෝත්තර සිත් උපදින්න. නිර්වාණය කියන ධර්මය අරමුණු කොටයි ඒ උපදින්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. කොහොමද වදාරන්නේ? දැන් මේ ධර්මයේ පිළිබඳ ලක්ෂණයක් දක්වනවා. ඒ නිසා තමයි නිබ්බාන ධාතු කියලා උන්වහන්සේ වදාළේ. ධාතු කියන වචනයට දෙන නිර්වචනය කුමක්ද? අත්තනෝ ස්වභාවං කායේති ධාතු. ඒ ධර්මයන්ගේ ස්වභාවය තම තමන්ගේ ස්වභාවය. ධර්ම දෙවින් ධාතු නම් අත්තනෝ ස්වභාවං ඒ අත්තම ස්වභාවම් ධාරේති ධාතු කියන මේ නිර්වචනය ඉහළටත් පොදු නිර්වචනය. නිවනිත් වෙන අත්තම ස්වභාවය. මොකක්ද ඒ? සම්පි ලක්ෂණම් නිබ්බාණං කියන්නේ නිසා. නිවනේ කියන්නේ සාන්ති ලක්ෂණ. හත්තේ එබැවින් නිවන පිළිබඳව අර්ථ කතරක් වදාරනවා පටිසම්භිදා මාර්ගයේ ඉඳලා විස්තරනත්ෝ විවේකත්ෝ අසංකතත්ෝ අමතත්ෝ නිස්කරණය. නිස්කරණය භව නිස්කරණය. භවයෙන් නිදීම. භවයෙන් නිදීම. මේ නිදීම කියන එකෙන් අපේක්ෂා කරන හුදු භවයේ නැති බවම නෙවේ. නැති බව. දැන් ඒකට භව භව කියන එකත් තේරුම් ගන්නට ඕන. භව විභව. භව තෘෂ්ණාව කියලා එකක් තිබෙනවා. විභව තෘෂ්ණාව කියලා එකක් තිබෙනවා. ඒ විභව තෘෂ්ණාව කියන එක මේ ධර්මයේ අපෝසින් ඇති කරගන්න යුතු ධර්මයක් කියලා විභව තෘෂ්ණාව කියන්නේ මේ ස්කන්ධ පංචකය නැවත නොලැබීම පිළිබඳව පිළිදෙන ආශාව කැමැත්ත. උච්චේක දෘෂ්ටිය ආදිය තෘෂ්ණාවේ කියන්නේ ඒ නිසා. ඉවරයි. ඔව්. ඒක ඒක ප්‍රාර්ථනා ये एक एक तो उच्छेद ඒකට ආසාව. ඒකට ආසාව. එහෙම ආසාවක් වශයෙන් ගත්තොත් මේ නිවන පිළිබඳව කියන මේ සැලකිලිය නැත්තම් ප්‍රාර්ථනාව ඒක වැරදි. එහෙම පංචස්කන්ධයගේ අභාව මාත්‍රයේ නිවාණය කියලා එහෙම ගන්නට දෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අර ඒ ඊම නුවණ උපදවා නුගත් තැනත්තා. හරි නුවණ උපදවා නුගත් තැනත්තා මේ දෙකේ තියෙන දෙකේ තියෙන වරදට වැටෙන්නේ. ඔව්. එක්කෝ ශාස්ත්‍රයකට වැටෙනවා. එහෙම නැත්නම් ඡේදයට වැටෙනවා. දැන් මේ දෙකටම නොවැටෙන මඟක් බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම වදාළා. සබ්බ මක්ඛීතිකෝ කච්චානායං ඒකවාන්තෝ සබ්බම් නක්ඛීතිකෝ කච්චායන අයං ද්විතීයවන්තෝ ඒකේතේ කච්චානුභෝ අන්ති අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මෝ දේශිතෝ බුදුජානක වහන්සේ අධිදේශනා කරලා ඒ ඇතේ කියන සාස්වත දෘෂ්ටියට වැටෙන්නේ නැති නැතේ කියන ඡේදයට පිළිවෙත් ධර්මයේ දේශනා ඒසා ඒ ධර්මයේ ඒකයි කියන්නේ නිවන පිළිබඳව වුවද අපට ගොඩාක් කතා කරගෙන සාකච්ඡා කරගෙන. නමුත් මේ නිවන පිළිබඳව අවබෝධයේ කියන එක සාකච්ඡා මගින් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් එකක් නේද? ඒ ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන. නිවන පිළිබඳව අනුමානය වුවද ඇතිවන්නේ. අනුමාන. අනුමානය වුවද ඇති කරගත හැකි කාහට. සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට අමාරුයි. තව කියතයි කල්යාණ පුතඥයා කියන ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ආදී මේ ධාතු පිළිබඳ තරම් සෑහෙන වැටහීමක් උපදවාගෙන තියෙන කෙනෙකුටයි කල්යාණ පුතඥයා කියන්නේ ඒ කල්යාණ පුතඥයා වුවත් තමා ධර්මයේ පුරුදු කරලා නැහැ ඉගෙන ගන්න ධර්මයේ එක අපිට පුළුවන් දැන් කාටද බැරි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දවස මුළුල්ලේම කියන්නට. අදින්නාදානා කාමයේ විචාචාරා මුසාවාදා කුස්නාවාචා පරුසාවාචා නමුත් ඒ ශික්ෂාපද තමා රකින්නේ නැත්නම් රකින්නේ නැත්නම් මොකද ඒ ජීවිතයේ ප්‍රයෝගය බුදු කියනවා කරන්නේ තමා පුරුදු කරලා නැහැ පුරුදු කරන්නේ නැහැ කිය කීමට පමණයි ඒ වගේ දැන් සමාධිය අපි ගැන කතා කරනවා. සමාධිය කියන්නේ සිතේ එකඟ බව. යම්කිසි කාමච්ඡන්දාදී නීවරණයන්ට වැටෙන්නට පිළින ඒ ගතිය මඟ අරවලා සිත යහපත් අරමුණු වල නැවත නැවත දැඩිලෙන් සිතේ ඇති කර ගන්නා එකඟ බව සමාධියෙන් අදහස් කරන කුසල චිත්තේ එකඟතා සමාධිය. ඒක නම් අපිට කතා කරත හැකි. නමුත් සමාධිය පුරුදු කරන අය කොතනද ඉන්නේ? ඊළඟට ප්‍රඥාව කියන එක. ප්‍රඥාව ගැන කතා කරතේ. දේශමේවච නාම රූපානං මේ දැන් මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් නාම රූප පරිද්දවෝ කිච්චි සුද්ධිනාම දේශමේවච නාම රූපානං පච්චේ පරිද්දවෝ සංඛාර විතරණ සුද්ධිනාම ඔයාදි වශයෙන් අපිට උගන්වනවා අපි ඉගෙන ගන්නවා නාම රූප ධර්මයන්ගේ ඒ ලක්ෂණ රස පච්චපට්ඨාන පදඨානයන්ගේ වශයෙන් නාම රූපයන් දෙතර බැලීමේ නුවණ උපදවා ගැනීම ඉක්තිසුද්ධිය නම් වේ. ඒ නාම රූප ධර්මයන්ගේ தත්ත්වයන් පිරිසිදු දැන ගැනීම සංඛාර විතරම සුද්ධිය නම් වේ. ඊළඟට දක්වමු. ඊළඟට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි ඥාන පටිපදා ඥාන දර්ශන විසුද්ධි ආදි වශයෙන් ඒ විසුද්ධියෙන් එනවා ඒවා එකක්වත් උපදවා ගැනීමට මේෂ මාත්‍ර වූ උත්සාහයක් නොකරන කෙනෙකුට නිවන පිළිබඳව කොහොමද හිතාගන්න පුළුවන් ඒතනත් අතුදැන්නේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ දුක ඒ දුක් වූ ස්කන්ධ පංචකය කියන එක පොතින් පතෙන් ඉගෙන ගැනීමෙන් නෙවෙයි. Taman ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුව තිබෙනවා. ඒ ප්‍රත්‍යක්ෂය Tamanගෙන්ම ලබාගත යුත්තක්. ඒ ලබා ඒ ප්‍රත්‍යක්ෂය හුදු සිතකට ඇතිවන ගැනීම මාත්‍රේ නෙවෙයි. නුවණින්ම කරන ප්‍රත්‍යක්ෂය. ඒ නුවණින්ම කරන ප්‍රත්‍යක්ෂය ලබන්නට කෙනෙක් විදර්ශනාවෙහිම යෙදී සිටිනවා. විදර්ශනාව. විදර්ශනා නුවණින් තොරව කෙනෙකුට ඕන දෙයක් කියන්නට පුළුවන් කියන්නට පුළුවන් තමන් පොතපතින් ඉගෙන ගන්න පොතපතින් ඉගෙනගෙන අර හාමුදුරන්ට වැරදුනා මේ හාමුදුරුවෝ බොරු කිව්වා එහෙම කියලා රහතන් වහන්සේ අගති වලට වැටෙන පිරිසක් හැටියට දක්වන එහෙම ඒවා පත්තර වලට පවා ලියනවා පත්තර වල ඉතින් ඒ අය පිළිබඳව පිළිදෙන්නේ සාම කම්පිතව සලකන්නේ ඒ මොකද සාම්ප්‍රාප්තිකේ විඥාන අසාමාන්‍ය කෙනෙකුට ඒ පුද්ගලයාට නැති වරදක් ගැන හෝ යමක් කියන එක හොඳ නෙවෙයි නරකක් වරදක් නමුත් ඒ වරදට ලැබෙන විපාක ලොකුණක් මහා සාවර්ගයේ කියලා දක්වන්නට බෑ අර රහතුන් වහන්සේලාට නැත්නම් ආර්යයන්ට කරන උපවාදයේ මේ ඒ ආර්යයේ උට යටත් විශේෂයෙන් සෝවාන් පුද්ගලයෙකුට වුණා කරනු ලබන උපවාදය අහිත පිස්සපත තමන්ට අහිත පිස්ස කෙනෙක් ඒ තනත්තාගේ ඒ ක්‍රියාවට උපකාර වෙනවා නම් ඔහුද ඒ තනත්තාට උදව් කිරීම වශයෙන් වරදකට සම්බන්ධ වෙන කෙනෙක් ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕන කරුණක් තමයි ඒක. රාතන් වහන්සේ නෑ ලෝකයේ දැන් කෙනෙකුට ඕන දෙයක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කිසි බියක් නැතිව තමා තුළ ඇති මානෙ මානෙ ද්වේෂය ආදී මේ ක්ලේශ ධර්ම කියනවානේ ඒ ක්ලේශ ධර්ම හේතු කොටගෙන කෙනෙක් ජීවන තැනක පහ කඩා බලන්නට පුළුවන් නේ දැන් අර එද කියමනක් තියනවානේ නේ ඒ මොඩ මිනිස්සු පණිවෙන්නේ කියන එම තැන්වලට එහෙම නෙමෙයි ධර්මයේ දන්න අය කොහොම පරිස්සම් වෙනවා. අපරිස්සම්. ආර්යයෝ කියන අය සතර අගතියට වැටෙන අය නෙමෙයි. සතර අගතිය කියන්නේ ඡන්දා දෝසා භය මොහ. ඒ සතර අගතියට වැටිලා මේ කාගෙන්වත් ලැබෙන ප්‍රත්‍යලාභය ප්‍රත්‍යලාභය දා මේ ප්‍රත්‍යලාභයේ ජීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ ප්‍රත්‍යයන් Tamante ලබා ගැනීම සඳහා අසත්‍යයක් සත්‍ය දෙයක් හැටියට නොසිදු වූ දෙයක් සිදු වූ දෙයක් හැටියට කියන පිරිසක් වෙන යාගී වුණා. එහෙම ආයතන. සහ සහ මේ සහ වස්තු දර්ශන සම්පදාය තයස්ති ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡතං ච සීලබ්බතං වාපි යදත්ති කිංචි. චචාපි ඡානානි අවබ්බකාතු. එයාට පස්සේ දෙනවානේ. ඒ මොකද එහෙම தත්ත්වය ඇතිවන්නේ. මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමේ හේතුවෙන් නිර්වාණ ධර්මයේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් පළමු වරට දැකීමේ හේතුවෙන් තමා තුළ එක් පැවති ඒ නරක ගති රාශියක් Tamange ඉවත් වුණු බවයි දක්වන්නේ. දක්වන්නේ. මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ ආර්ය භාවයට පැමිණීම නිසා ඊළඟට කියනවානේ කිංචාපසෝ කම්මං කරෝති පාපකම් කායේන වාචා උද්ද චේතසාව අබබ්බසෝ තස්ස පටිච්චාකාර අබබ්බතා විත්ත පදස්ස උත්තා ඒ මොකක්ද කියන්නේ යම් කිසි විටක තමාගේ කය වචන සිත කියන මේ තුන් දොරින් යම් කිසි වරදක් සිදු වුණා නම් ඒ ආර්යය ඒවා සංගවාදයෙන් ඉන්නට විසුදුසෝය ඒ මොකද සංගවාදයෙන් ඉන්නට සුදුසු බව තියෙන්නේ ප්‍රත්‍යඥව සිටිනතුරු ප්‍රත්‍යඥව සිටිනතුරු ඕනෑම මේ දැරි දෙයක් කරලා තමා පිරිසිදු මිනිසෙක් හැටියට අන්‍යයන්ට මුහුණ දෙන්නටයි කටයුතු කරන්නේ. එහෙම නෙවෙයි ආර්ය. තමන්ගෙන් සිදු වූ වරද සංගවාගෙන ඉන්නේ නැතිව ඒවා කියලිටන්ට ප්‍රකාශ කොට ප්‍රතිකර්ම කරගන්නවා. ඒ කියන්නේ ආයත සංග්‍රහය පිළිතනවා කියන්නේ. එහෙම ආර්යයන් වන ඒ උතුමා බොරු කියවයි කියන තැනදී බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් වදාළයි කියන්නේ. ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න. බොහෝම ආයත පිටිනවා. ඒ තමයි උගත්කම්. සමහර විට උගත්කම සමාජයේ විනාශයට හේතු වෙනවා. විනාශය. ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕන මේ ධර්මයේ පිටා. ධර්මය කියන්නේ අපට මේ ආරක්ෂාව කියන ලොකු ආයතයක් කියලා ගත්තොත් ඒක අපි පාවිච්චි කළොත් අපේ බොටුව කපා ගන්නට එහෙම පාවිච්චි කරන්න තියෙනවා. ධර්මයේ තිරෙන්නේ ආරක්ෂාව. මොන ආරක්ෂාවද? චතුසු අපායාදී වූ මුක්ත දුක්ඛයන් නිවි දැකෙන්නට නොදී ධර්ම බැවින් ධර්ම කියලා කියනවා. චතුසු අපායාදී වූ වට දුක්ඛේසු අපතමාණේ කත්වා ධාරේති ධම්මෝ සතරපායාදී වූ උත් දුක්ඛේහි වැටෙන්නට නොදී ධර්මාර්ථයෙන් ධම්ම නමි. ඒ ධර්මය තමයි මේ ලෝකෝත්තර ධර්ම. සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේ නව ලෝකෝත්තර ධර්ම. මේ නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් අනිත් අට කියන්නේ ලෝකෝත්තර සිත් හතර ඥාන ලෝකෝත්තර මාර්ග ඥාන යන්ෙන් යුක්ත වූ සිත් අතර හා ඵල ඥානයෙන් වූ සිත් අතර කියන මේ අතෙන් අරමුණු කරන ධර්මයේ ගැනයි අද අපි මේ කතා කරන්නේ ජීවන. ඒ නිසා මේ නිවන පිළිබඳව ප්‍රත්‍යක්ෂ භූමියේ සිට ඒ නිවන පිළිබඳව අනුමාන ඥානයක් උපදවා ගන්නට නම් ඒ තරත්තා ඒ නිවනින් මෙහා තිබෙන පංචස්කන්ධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගත යුතුයි. මේ පංචස්කන්ධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ පංචස්කන්ධයේ ඇති අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ තුන ඒ විදර්ශනා ඥාන මගින් ලබා ගත යුතුයි. ඉබඳු කෙනෙකුටයි නිවන පිළිබඳ අනුමානය හරි හැටියට ඈ ඒ අන්ත්‍ය දුක චුල්ල සෝතාපන්නය අනුමාන කාරණා අනුමාන ඥානය කියන්නේ ඒක ඉතින් මේක ඒක නෑ ඒ ඒ ගැන මම නිවන ගැන තව කතා කරන්න ඕනේ නිවලේ තියෙන සුඛ බව සුඛයක් තියෙනවා. දැන් අනිත් සුඛ සියල්ල නැතිවම සුඛ නේ? ditthi sukha uparinaama dukkha. නිවන අවේදිත සුඛ. අවේදිත සුඛ. ඒ සංසිඳීමේ සුඛ. ඒ නිසා දැන් දෙවියෙක් අර දෙවියෙක් දෙවියෙක් ප්‍රකාශ කරේ නතේ සුඛම් පජානාති යේන පස්සන්ති නන්දනං නතේ සුඛම් පජානාති යේන පස්සන්ති නන්දනං ආවාසං නර දේවාලං ඉදසානං යසස්සින ඒ දෙවියන්ගේ වාසස්ථානය වන ඒ දෙව්ලොව තිරෙන නන්දන වනයේ යම් කෙනෙක් දැක්කේ නැත්නම් ඒ තැනත්තා සැප කියන්නේ මොනවාද? ගන්නා දෙයක් නොවේ. ඒවනේ දෙවියන් හිතුන ඒ දෙවියන්. ඉතින් ඥානවන්ත දෙවියෙකුත් ඒ අතර හිටියා. ඔහු මේ ශ්‍රමණ දිව්‍ය පුත්‍රයෙක් වෙන්නට පුළුවන් සමහර විටක. මේදී මහානකම් කරලා හිරිපත් කෙනෙක් විදිහට ඇති. එහෙම නැත්නම් ඒදී මාර්ග බලාගෙන මේ ක්‍රම කෙනෙක් වෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම අසලා. ඔව් කීවා නතේ බාලේ පජානන්ති යථා අරහතං වචෝ අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිච්ඡන්ති ඒසං නූප සමෝ සුඛෝ යතේ බාලේ පජානත් යන්නේ අඥාන තැනැත්ත ඒ කියන්නේ බාලේ කියන්නේ මෝඩයෝ කියන එක ඔබ දන්නේ නැත්ද ඒ රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය සබ්බේ සංඛාරා අනිච්චයි උපාදවය ධම්මෝ නැතිව නැතිවන ස්වභාවයක් තාවය උපජ්ජිතා නිච්ඡති ඉදවි ඉපදිලා නැති වෙනවා තේසං ඒ ධර්මයන්ගේ ඒ සංස්කාර ධර්මයන්ගේ රූපසම නැවත රූපදන ආකාරයෙන් කරන විරෝධය සුඛෝ සතේ කියන එක ඔබ ගැඹුරු තමයි ඒ උනාට උත්සාහ කරන්නේ ගැන අපි තව අනිත් දවසේ නිවන පිළිබඳව කතා කරමු